දැන් මට නම් පරිසරවේදී කටට වල් කියලා જાතියක් නැහැ. වල් කියන්නේ ආවරණ භෝගයක්. මොකද වල් කියන එක අත්‍යවශ්‍යයි වගාවකට. වල් ප්‍රශ්නයක් වෙන්නේ වගාවට උඩින් ගියොත් විතරයි. බටු ගහකට වැඩිය උඩින් යනවා නම් වල් ගහ ප්‍රශ්නයක්. නමුත් බටු ගහ යට තියෙන වල් ගහ බටුගෙඩිය ඛණ්ඩේන පණුවෝ කන විලෝපිකව ඉන්නේ වල්ගහ. කවදාවත් බටු ගහේ ඉන්නේ නැහැ. වල් කියන එක අපිට ලොකු ආශිර්වාදයක්. එහෙනම් පරණ මිනිස්සු හේන් වල කවල්නාශක ගැව්වේ නැහැ. ඔවුන් කලේ වගාවෙන් ආවර්තනය කිරීම. වගාව කියන්නේ භෝගවර්ග නමයක් එකට කලවම් කරලා ගැහුවාම ඒක තුල වල් වල වෙන්න ඉඩක්. එහෙම වල් පැලවෙනවා දන්නවනම් ඒගොල්ලෝ කරපු දෙක දෙයක් තමයි ආවරණ භෝගයක් කෙලින්ම ගන්නවා. මොනවද? ආවරණ භෝගය ගන්න කුරහන්. කුරහන් ගත්තේ ඇත්තටම මේ භෝගයකට හැදිට වෙලිය වල් පාලනය කිරීමේ වැඩපිළිවෙලක් ඇටියට. ඒ හින්දා කුරහන් පහු කරගෙන එන්නේ වල්. ඒ හින්දා ඉස්සලා බඩින් හිටෝලා ඊට පස්සේ තවත් භෝග වර්ග හතරක් හිටෝලා අන්තිමට ගන්නවා කුරහන්. මහා සුදු විමුන් සිත්පා දැන් මාස 3යි. සුදු කුරහන් වපුරා දැන් මාස 2යි. හේන් කපන්නට වී දැන් මාස 5යි. දහදුක් සියල්ලම තවමට මාස 2යි. හේන් කපලා මාස රසයක්ම වල් දාලා වල් වලින් වහලා දාපුවම කියන්නේ කොළ වලින් වහලා දාලා අන්තිමටම පොයට දවස් 5කට මෙහා පැත්තෙන් සියන කිවිදි අනිකිලි පොයට. එතකොට හරියට දවස් 5කින් වහිනවා. වහිනකොට මේක අයටත් පිච්චිලා ඔක්කොම පිච්චිලා අලු වලින් ආවර්ණය වෙලා. ඊට පස්සේ අලු වලින් ආවර්ණය වෙච්ච එකේ වල් එන්න විදියක් නැහැ. වල් එන එක නවත්තන්න තමයි කුරහන් ගන්න. කුරහන් ගන්න ඉස්සලා රැටට කීතෝ දානවා. මේ එක ක්‍රමයක්.